තෙරුවන් සරණයි මහත්තයා. තෙරුවන් සරණයි. ඔව්. මහත්තයා මට ආපු ගැටලුව තමයි අර ඔබතුමාගේ මාගේ මම මම සහ ලෝකේ නැති වෙන කියන ඒ දේශනාව මම දැන් හතර සැරයක් විතර ඇහුවා එක තැනක් අර මට මම නැති වෙන කියන තැන මහත්තයා දැන් කියනවනේ එතන පුටුව කියලා උදාහරණයක් ගන්න කියලා ඒ පුටුව කියලා උදාහරණය අරගෙන ඒ හිතේ මැවෙනවනේ චිත්ත රූපයක් ඒ මැවෙන චිත්ත රූපේ හෘද වස්තුවයි හෘදේ වස්තුවයි මනායතනය සම්බන්ධ වෙලා නැවත ඒක શબ્දයක්නේ පිට වෙන්නේ. එතන කටින් පිට වෙන කුටුව කියන එක ඒ පිට වෙනවත් එක්කම එතන શબ્දේ නැවත කනට යනවනේ. කන කියන්නේ කනේ කන මේ શબ્දයක් යනවනේ එතන ඒ શબ્දයක් ගිහිල්ලා එතනත් શબ્දේ විතරයිනේ එතන. එතන පුටුවක් නැහැනේ. දැන් එතකොට මහත්තයා මට එන ගැටලුව තමයි ඒක මට චුට්ටක් පැහැදිලි කරලා දෙන්න. අර පුටුව කියන શબ્දේ කටින් පිට වෙනකොට මන ආයතනයේ තිබ්බ පුටුව නැති වෙනවා. ඒ මන ආයතනයේ හැදිච්ච පුටුව. ඔව්. අන්න එහෙම ප්‍රශ්නයක්. ඒක මට හරි පැටලිල්ලක් මහත්තයා. ඒක චුට්ටක් මට පැහැදිලි කරලා දෙන්නකෝ කරුණාකරලා. මෙහෙමයි. එතන හරි සියුම් තැනක් අල්ලගන්න ඕනේ. ඒ කියන්නේ අපිට හිතෙන්නේ අපි පෙර මතකයක් මතක් කරනවා කියලානේ. එතකොට පෙර මතකයක් මතක් වෙනවද කියන ඒ කියන්නේ පෙර මතකයක් කියලා ගන්න පුළුවන්ද කියන එක තමයි උතනින් පෙන්වන්නේ. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ මෙන්න මෙහෙම. දැන් උපමාවකින් මම පෙන්නුවොත් එහෙම දැන් පහන් පහන් දෙකක් තුනක් තියලා එකක්වත් පත්තු නොකර තියෙනවා. තෙල් tira දාලා තියෙනවා. පළවෙනි පහනට පත්තු වෙන්න නම් ගින්දර දෙන්න ඕනේ නේද කොහෙන් හරි. ආ. ගාන්න ගිනි කූරක් ගහලා ගින්දර දුන්නා කියලා හිතන්නකෝ. එහෙනම් බාහිරින් ඔන්න තව හේතුවක් එකතු වුණා. මේ හේතු දෙකත් එක්ක තිරයි තිරයි තෙරුයි තෙලුයි තිරයි කියන හේතු දෙකත් එක්ක ගින්දර කියන හේතුව එකතු වෙච්ච නිසා දැන් ඔන්න දැල්ලක් අටගත්ත පළවෙනි පියාපහනේ. ආ. එතකොට එතකොට බලන්න එහෙනම් හේතු තුනක් නිසා තමයි දැල්ලක් හටගත්තේ. නේ? ආ. එතකොට බලන්න දැන් ඔය පහනෙන් ඊගාව පහන ඔය දැන් අපි ඊගාව පහන පත්තු කරන්න නම් අර වගේම දැල්ලක් එන්න ඕනේ මේ දෙවෙනි පහනට. ඊගාව පහනට. දැන් ඒකේ තිර දාලා තෙල් දාලා තිබුණට පත්තු වෙන්නේ නැහැ එතකොට එහෙනම් මේ පළවෙනි පහනෙන් අපි හිතමු දැල්ල දෙනවා කියලා ඒකට. එතකොට බලන්න පළවෙනි පහනේ දැන් තියෙන දැල්ල කියන්නේ දැන් තියෙන තෙල් දැන් තිර ටිකයි තෙල් ටිකයි දැවෙනකොට ඇතිවෙච්ච ඵලය තමයි දැන් තියෙන දැල්ල. දැල්ල. එතකොට ඒ දැල්ල හේතුවක් වෙනව නේද? තව හේතු දෙකක් එක්ක ඊළඟ පහනේ දැල්ලක් ඇති කරන්නේ. අන්න බලන්න. එතකොට දැන් ඔන්න මේකෙන් අපි හිතමු මේකෙන් ගින්දර දුන්නා දෙවෙනි පහනට. දෙනකොට මේකේ තිරක් තිබුණා තෙලුත් තිබුණා අන්න තිරයි තෙලුයි කියන හේතු දෙකත් එක්ක මේකේ ගින්දර කියලා මේක කියන්නේ දැන් තියෙන දැල්ල කියන්නේ ඵලය ඵලයේ හේතුවක් කියලා ඊගාව දෙකත් එක්ක එකතු වුනහම දෙවෙනි පහනෙත් ඔන්න දැල්ලක් ආවා දැන්. අපි තුන් පළවෙනි පහන නිවිලා ගියා කියලා. මේකත් වෙනකොට දැන් බලන්න දැන් මේ දෙවෙනි එකට ආවේ පළවෙනි එකේ තිබිච්ච දැල්ලද? නෑ අලුත් එක. ආ අලුත් ඒකේ දැල්ලක් හේතු වුණා. ඒ දැල්ල හේතුවක් ඇටියට ඇවිල්ලා තව හේතු ටිකක් එක්ක හැදිච්ච අලුත් ඵලයක් නේද මේ දෙවෙනි දැල්ල? ආ දැන් ඔන්න ඔය උපමාව අරගෙන අපි හිතමු එකම පහනක් දිගටම පත්තු වෙනවා කියලා. එකම පහනක් දිගටම පත්තු වෙනවා කියලා ගත්තාම බලන්න දැන් තියෙන අර අර විදිහටම පහන පත්තු නොකර තියෙනවා මුලින්ම. දැන් මොකද වෙන්න ඕනේ? ඔන්න දැන් තිරත් ලෑස්ති, තෙලු ලෑස්ති, ගින්දර දීපු හැටියට එක පත්තු වෙන්න ඕනේ. එතකොට ඔන්න දැන් ගින්දර දුන්නා ගින්දර දීපු හැටිය දැන් මොකද උනේ මේ මොහොතේ තෙල් අංශු ටිකයි තෙල් අංශු ටිකත් එක්ක අර ගින්දර එකතු වුණා ඔන්න දැන් දැන්නත් හටගත්තා හ්ම් එතකොට බලන්න දැන් තිර කිව්වහම මේ වාහනේ වාහනේ ගිය ගියා මතේ හරි ඔව් එතකොට බලන්න දැන් තිරයක් කියලා කියන්නේ අංශු ගොඩක එකතුවක් තෙල් කියලා කියන්නේ තෙල් අංශු ගොඩක එකතුවක් එතකොට මේ එක එක වගේම අංශු වුණාට එක අංශුවක් අනිත් අංශුව නෙමෙයි. හ්ම්. ඉරෙත් එහෙමයි තෙලුත් එහෙමයි. තේරුණානේ? කියන දේ නේද? තේරුණා. ආන්න. තේරුණා. ආන්න හරි. එතකොට බලන්න එහෙනම් දැන් තියෙන තිර තිර අංශු ටිකයි දැන් ඒකට එන තෙල් අංශු ටිකත් එක්ක ඒ හේතු දෙක එකතු වෙලා ගොඩ නැගෙන දැල්ල තමයි දැන් දැන් දැන් තියෙන්නේ. හරිනේ? එතකොට බලන්න මේ මේ දැල්ල ඊගාව තියෙන තිරාංශ ටිකටයි තෙල්ලාංශ ටිකත් එක්ක එකතු නොවුනොත් මේ පහන නිවෙනවනේ. ආ. ආ එහෙනම් දැන් තියෙන දැල්ල කියලා කියන්නේ දැන් තියෙන ඵලය හේතුවක් වෙනවා ඊගාවට තියෙන තෙල්ලාංශ වලටයි තිරාංශත් එක්ක අලුත් දැල්ලක් ඇති කරගන්න. ඇති වෙනවා. අන්න ඒක ඒ දැල්ල ඇති වෙනකොට අර දැල්ල මොකද නිවිලා යනවනේ. ඒ නිවිලා යනවා. ඒ හේතු දෙක නිවිලා යනවනේ. ඒ දැන් දැන් ඊගාවට තියෙන තිරාංශිකයි තෙරාංශිකත් එක්ක එකතු වුණොත් තමයි ඊගාවට දැන් මේ පහන දිගටපත් වෙලා තියෙනවා කියලා හම්බෙන්නේ. එහෙනම් බලන්න හැම තිස්සෙම අලුත් හේතු තුනක් නිසා හැදිලා ඵලයක් තමයි ගොඩ නැගෙන්නේ. හරිද? ඔන්න ඔය උපමාව අරගන්න. ඔන්න මනස ඇතුළේ ඉන්න මනංච පටිච්ච ධම්මයේ උපදිත මනෝ විඥානන් කියලා ගන්නකොට අපි හිතනවා මනස ඇතුලේ මොන දැන් සිහි කරනවා. සිහි කරලා සිහි කරපු එක සිතුවිල්ල. හොඳ බලන්න. එළියට දැම්මේ හුලන් ටිකක්. හුලන් ටිකක්. ඒ හුලන් වල කම්පණය වෙන නිසා තමයි සත්‍යයක් හිතන ගොඩ නැගෙන්නේ. ඒකෝට හිතපේක එළියට නෑ. ගියේ නෑ හොඳට ආගන්න. ඊට පස්සේ ඒ ටික ඇවිල්ලා කණේ වදිනවා. ඔන්න අලුත් හේතු ටික සම්පදිනවා. අන්න දැන් අලුත් හේතු ටික අර අලුත් තිර ටිකයි තෙල් ටිකයි තමයි දැන් ඉන්නේ. ඔන්න බලන්න. අන්න බලන්න. දැන් මේ සිර ටිකයි තෙල් ටිකයි ඇවිල්ලා ඔන්න බලන්න ඒ විදිහට කණයි අලුත් මේ සද්දේ වදිනවා. වදිනකොට ඒ මොහොතට කන සකස් වුනේ. ඒ මොහොතේ කන. ඒ මොහොතට ආපු මේ සද්දේ. අන්න බලන්න සද්ද කියලා හිතන්නකෝ අර ගින්දර ටික. දැල්ල කියන ඉස්සල්ල පහලි දැල්ල කියලා හිතන්නකෝ මේ සද්දේ එන සද්දේ. ඔන්න අලුතෙන් අලුතෙන් අලුතෙන් ඉස්සල්ල කන නෙමෙයි දැන් තියෙන අලුත් කනක් දැනයි දැන් තියෙන්නේ. ඒ කනට ඇවිල්ලා ඒ කනට වෙන්නවදින සද්දේ. එතකොට ඒ මොහොතේ ඒ දෙක නිසා ඉපදෙන සෝත විඥානය. අලුත් හේතු තුනක් දැන් තියෙන්නේ. මේ තුන ඔන්න ගැටෙනකොට අන්න කන සද්දේ සෝත විඥානේ. තිංගා සංගති පස්ස කියලා අන්න රාගදේශ මොහ ටිකත් එක්ක එකතු වෙලා දැන් ඔන්න මන ආයතනෙට ගියා. දැන් බලන්න මන ආයතන යනකොට මේක විකෘතියක් නේද උනේ. ආයතන ආයතරයක් කිලුටු අන්න බලන්න. ඊට පස්සේ මේ කිලුටු වීමත් එක්ක මන ආයතන තුල අලුතෙන් යෙදෙන වේදනා, අලුතෙන් යෙදෙන සංඥා, අලුතෙන් යෙදෙන සංකාර. මේ ටිකත් එක්ක අලුතෙන් ඉපදෙන හිතක්. හැම එකම හැම එකම ඒ මොහොතේ මොහොත වෙනස් වෙන අලුත් එකක් අලුත් එකක් වෙනවා. එතකොට අර ඉස්සල් එකද දැන් මේ ආවේ? නෑ එන එක. එන හිතපු එක එන හිතපු කුටුවද දැන් හම්බුනේ. අන්න ඒකයි මේ. නෑ නෑ නෑ එකක් එකක්. ආ දැන් තේරුණාද? ඒ උපමාව. ඒ කියන්නේ අපිට එහෙම හිතෙන්නේ නෑ. අපිට හිතෙන්නේ අරකමයි මතක් වෙන්නේ කියලා. එතකොට තව පැත්තක් මම පෙන්නන්නකෝ. දැන් මම කියනවා ඔබතුමියට ෆෝන් එක කියලා. දැන් ඇහුණනේ. ආ. ඇහුණා. දැන් ඔබතුමියට මම කියනවා මම කිව්වේ මොකද්ද කියලා මං අහනවා. දැන් ඔබතුමිය මට කියන්නේ මොකද්ද මං කිව්වේ? දැන් මං කියනවා ෆෝන් එක කියලා. දැන් ඔබතුමියට ඇහුණා. ඇහුනේ කොහොමද? කනයි සද්දේ සද්ද විඥානය ඔව් කනයි සද්දේ සුත විඥානයේ තිංග සංගති පස්ස වේදනා සංඥා සංකාර විඥාන කියන දැනි ඔබතුමාට ඔබතුමීට ඇහුණා ෆෝන් එක කියලා. සම්. ඔව් ෆෝන් එක. ඔන්න බලන්න ওই හේතු ටික බලන්න. ඔබතුමියගේ මේ මොහොතේ කණයි. ওই ෆෝන් එකකින් ඇවිල්ලා වෙදී සද්ද තරංග ටිකයි. ඒ මොහොතේ ඇතිවෙච්ච සෝත විඥානයයි. ඒ මොහොතේ ඇතිවෙච්ච ස්පර්ශයයි. දැන් ස්පර්ශය කියන්නේ. ඒ මොහොතේ ස්පර්ශයයි ඒ නිසා මනස තුල හටගන්න වේදනා සංඥා සංකාරات එක්ක ගොඩනැගිච්ච හිත තමයි ඔන්න ෆෝන් එක කියලා එන්නේ. දැන් මම අහන්න ඔබතුමියගෙන් මම මොකද්ද කිව්වේ කියලා. ඔන්න දැන් අතීත මතකයේ තමයි දැන් ගන්න යන්නේ. මම කිව්ව එක ගන්න යන්නේ. එතකොට ඔබතුමිය කියනවා ෆෝන් එක කියලා. එතකොට බලන්න දැන් ඔබතුමියට මම ෆෝන් එක කියලා කියලා ඉවරයි. දැන් ඔබතුමියට ආයි මම මම මම අහන මම මොකද්ද කිව්වේ කියලා. එතකොට ඔබතුමියට දැන් එහෙනම් ඔබතුමිය දැන් කියන්න ඕනේ මොකද්ද මම මොකද්ද කිව්වේ ඔබතුමියට? ෆෝන් එක කියලා ඒක අලුත් එකක් <laughs> ආයි අරකම නෙවෙයි. අන්න බලන්න. දැන් ඕක ගත්තේ කොහෙන්ද? ඕක ගත්තේ ඇතුලෙන් හිතලා. ඔන්න බලන්න. ආ ඔන්න බලන්න. ඇතුලෙන් අදිනකොට මොකද වෙන්නේ? මනංච පටිච්ච ධම්මේට උපපදිති මනෝ විඥානං කියන එක නේද? ආ. බලන්න මං කියව එක සිහි කරනවා. අන්න සිහි කරා. සිහි කරා කියලා හිතුවට අපි අපිට මේක සිහි කරලා ගත්ත කියලා හරි. සිහි කරලා අරගෙන දැන් ඔබතුමිය කියනකොට ඒක දෙන්නේ එළියට. අලුත් හේතු දෙකක් වෙන එක. අලුත් එක. ආ. දැන් මං කියුවේ තේරුණාද? එහෙනම් දැන් බලන්න ඔබතුමීට ඇහෙනකොට තිබුණේ කණයි ශබ්දේ සෝත විඥානයයි මෙන්න මේ හරහා ගොඩ නැගිලා ශබ්ද හේතු ටික. දැන් ඔබතුමී කියනකොට ගන්නේ මනයි ධම්මයි මන මනෝ විඥානයේ හරහා එළියට දාන උත්තරය. ආ. එතන අතර නිරෝධයලා තමයි මෙතන ඉපදින්නේ. අන්න හරි. එතකොට බලන්න කියපු එක කවදාකවත් ඔබතුමීට ආයි කියන්න පුළුවන්. ඇහිච්ච එක. නෑ නෑ. <laughs> ඒක වෙනම එකක්. ඒක නිසා නේද දහදිනට ඕක ඇහුණනම් දහදිනට දහ විදියට දහ විදියට හැද හදාගන්න. ආ එතකොට මං කියුව එක කාටකත් ඇහිලා තියෙනවද කවදාද? කවදාවත් ඇහිලා නැහැ. ආ දැන් තේරෙනවද? එහෙනම් ඒක ටිකක් සියුම් තැනක්. සියුම් තැනක්. එතකොට එතකොට එහෙනම් ඒ කියන්නේ ඔන්න ඕක තමයි පෙන්වන්නේ පත්‍යකරත් සූත්‍රේ. අතීතන්නා වාගමෙයන් නප්පටිකම් කියන්නේ. ඔහොම කියලා පෙන්වන්නේ මොකද අතීතයේ ගෙවිලා ඉවරයි. අනාගතය ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ ඒ කියන්නේ ඔබ කණ්ණාඩියක් අපි හිතමු කණ්ණාඩිය උපමාව කියලා. දැන් ඔබතුමිය කණ්ණාඩියකට එබෙන් ඉස්සල්ලා ඔබතුමියගේ රූපයේ පිළිබිඹුවක් තියෙනවද කණ්ණාඩියේ? එබෙන් ඉස්සල්ලා නැහැ. ඔව් එබි ලයින් වුණාට පස්සෙත් නැවතිලා තියෙනවද ඒකේ ඔබතුමියගේ පිළිබිඹුවක්? ඒත් නැහැ. ඒත් නැහැ. එහෙනම් කොයි වෙලාවෙ හරි ඔබතුමිය ඒකට එබෙන මොහොතේදී පිළිබිඹුව සිද්ධ වෙන්නේ. එහෙනම් අතීතයෙන් එන්නෙත් නැහැ අනාගතයට යන්නෙත් නැහැ මේ එබෙන එබෙන මොහොතේ වර්තමාන මොහොතේ තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. අන්න ඔය ඔන්න වගේ අන් නමුත් අපි හිතන්නේ අපි අර අතීතයක ගත්තේ කියලා හිතුවේ කියලා. ඒක නෙමෙයි ඒ වගේ එකක් තමයි හිතෙන්නේ. ඒ වගේ ඒක නෙන්නේ අලුත් හේතු ටිකකට අලුතෙන් සකස් වෙලා එන එකක් තමයි හැදෙන්නේ. හැබැයි අරක වගේමයි. දැන් අර අර දැන් ඒ කියන්නේ මහත්තයා ඒ කියන්නේ මහත්තයා දැන් මේ අතීත අතීතයේ වෙච්ච සිතුවිල්ලක් අපිට එන්නේ මේ මොහොතනේ. ඒ එන්නේ අතීතයේ සිතුවිල්ල නෙමෙයි මේ මොහොතේ එන්නේ අලුත් එකක්. මේ මොහොතේ අලුත් අලුත් හේතු ටිකක් එක්ක අර වගේ එකක් සිහි කරලා දෙනවා. මතක් කරලා. අර වගේ එකක්. ඒක ඒකයි කවදාකවත් දෙන්නේ නැහැ. ඒක ඒකැන්නේ අර පහ අර පහනි උපමාව එක එක දැල්ල මේ මොහොතට විතරයි ඊගාවට ඒ වගේ එකක් ඊගාවට ඒ වගේ හැබැයි ඒක නෙවෙයි ඒ වගේ එකක් ඒ ඒ හේතු ටික එක වගේ නිසා එක විදියට පේනවා හැබැයි එකම නෙවෙයි එකම නෙවෙයි තේරුණා මහත්තයා හොඳට <laughs> අන්න ඒක ඒක එතකොට මහත්තයා තව මට දැනගන්න ඕන මේ දැන් මම මේ ගොඩාක් දේශනා දවසකට මම හිතන්නේ 6 7ක් අහනවා මහත්තයා කියවත් අහන සූම් වලටත් මම සම්බන්ධ වෙනවා. එතකොට මහත්තයා මම ඉන්නේ දැන් මේ මේ අහන අහන එක මට විදර්ශනා වෙනවා ඉබේම. මට මේ මොහොතට එන එක මේ හිතට දැනෙනවා. මේ මේක මේ රූප වේදනා සංඥා සංකාර විඥාන වලින් හැදිච්ච චිත්ත රූපයක් මේ මෙතන මේ විඥානේ මායාවක්මයි දකින්න කියන එක නිතරම එනවා. ඒ ඒක එතනින් එහාට තව මොකුත් නැහැ එතනම එතනම ඉන්නද තියෙන්නේ එතනින් එහාට මොකුත් නැද්ද එතනමද කියලායි මට දැනගන්න. ඔව් එතකොට ඔබතුමිය දකිනවා නේද මේ හැදෙන ලෝකය ඇහැ මොකක් එක්ක ගැටුණත් කන මොකක් එක්ක ගැටුණත් නාසය මොකක් එක්ක ගැටුණත් දිව මොකක් එක්ක ගැටුණත් කය මොකක් එක්ක ගැටුණත් මේ මනස හදාගන්න එක වෙනම කතාවක් කියලා. ඔව් ඒ පහම අභ්‍යන්තරයි මහත්තයා ඒ පහම අට තේරෙන විදිහට අභ්‍යන්තරයි අපි දැන් මන් දැන් අභ්‍යන්තරයට වඩා බාහිරමයි දකින්නේ ඇතුළ බාහිරයි ඒ පහ බාහිරයි මම දකින්නේ අභ්‍යන්තරය ඇතුළමයි නිතරම මනසෙන් හැදෙන්නේ අන්න හරියි හැදෙන සිතුවිල්ලමයි දකින්නේ මම. මේ එතකොට බලන්න එහෙ මොකක් වුණත් ඒ ස්කන්ධ හට ගන්නවා අර විදිහටයි අභ්‍යන්තර බාහිර ආයතන ගැටුණාට මනස හදාගන්න එක ඔබතුමියට පමණයි. අන්න ඒකයි. එතකොට බලන්න එතකොට මෙච්චර කාලයක් අපි දැනගෙන හිටියේ ඔය ඔය හදා හැදෙන එක මෙච්චර කාලයක් හිතන් හිටියා ආ මේ මමයි කියලා. ඒ කියන්නේ මමයි මම මගේ කියලා ওই ටික අල්ලගත්තා. මේ හිතෙන්නේ මට. ඒ හිතන දේවල් මගේ. නෝම අල්ලගත්ත එක දැන් තේරෙනවා මේ මේ හිත මේ මේ මේ මනස තුල ගොඩ නැගෙන එක මම කරන දෙයක් නෙමෙයි. මේක මේ සිදුවෙන ක්‍රියාවලියක් නේද ඒ ක්‍රියා අන්න හරි හේතුඵලව ගොඩ නැගෙන ලෝකයක් තමයි මේ මනස තුල සිද්ධ වෙන්නේ කියලා දකිනකොට ඔබ ඊතර නෙවෙයි ඉන්නේ ඔබ ඉන්නේ ඔක දකින අවබෝධය තුල ආ මෙච්චර කාලයක් මෙච්චර කාලයක් ඕක දන්නේ නැති නිසා ඕක මමයි කියලා හිතාගෙන හිටියා එතකොට එතකොට දැන් දන්නවා ඒක මම නෙමෙයි ඒ වෙන ක්‍රියාවලියක් මෙතන වෙනවා ඒ නිසායි මනස තුල මේ විදිහට මේ විදිහට සිද්ධ වෙන්නේ කියලා. අන්න ඒක දකිනකොට ඔබ මේ දකින්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධයක් හටගන්න බව දකිනවා. ආ ඒක මම කියලා ගන්න බැහැ කියලාත් දකිනවා. ඒක හේතු නිසා හටගන්න මෙන්න මේ ක්‍රියාවලියක් මනස තුල සිද්ධ වෙනවා කියලා. ඒත් එතකොට ඔබ මේට පේනවා මේ මේ හැදින එක වෙන කාටවත් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් ඒක බාහිරී තියෙන කියලා ගන්නත් බෑ. එහෙම එකක්. එහෙනම් ඒක ඔක්කොමිට උතන ලෝකෙට හද හැදෙන එකක්. ඒ හැදෙන එකට ස්කන්ධ ටිකක් හට ගන්න නිසායි මෙහෙම වෙන්නේ. මෙච්චර කාලයක් මේ හැදෙන එක මම කියලා අරගෙන තිබුණේ රැවටිලාමයි කියලා තේරෙනවා. ඊට පස්සේ මේ ගන්න දේවල් එළියේ තියෙනවා කියලා ගත් එකක් ඒකත් රැවටීමක් කියලා දකිනවා. ඊට පස්සේ ඒ දැන් මෙච්චර කාලයක් බලන්න ඒක මේ හිතේ හැදෙන එක එළියේ තියෙනවා කියලා ගත්තා විතරක් නෙමෙයි. ඒවට නේද අපි ඒවට නේද ඇලුනේ. ඒවත් එක්ක නේද ගැටුනේ. ඇලුනේ. අන්න ඕක තමයි දකින්න ඕනේ. ඇලෙනවා ඒවට තමයි රාගදේශ ඔව් ඒ එළියෙන් ගත්ත දේට තමයි රාගදේශ මෝහ පහළ වෙන්නේ. ඇත්තටම. හරි අන්න එළියට දැම්ම කියන්නේම රැවටිලා. මුලාව. අන්න මුලාව නිසා මෙහෙනම් අටගත්ත දෙකක් තමයි රාගයේ දේශයයි මේ එළිය එළිය එළිය එළියට ගන්න. ආන්න හරි. එතකොට මෙච්චර කාලයක් ඔන්නේ රැවටීමේ හිටියා කියන දන්නේ නැහැ. අන්න දැන් දන්නවා. මේක එළිය ප්‍රශ්නයක් නෙවෙයි මේක මෙහිම මේ ඇතුළෙම වැටෙන සිද්ධියක් කියලා දැනගත්තාම ඔබතුමී එතන නැහැ. ඔබ ඔතනින් අයින් වෙලා ඉන්නේ. වෙන සිද්ධිය සිද්ධ වෙනවා. ඔබ ඒක බාරගන්නේ ඔබේ හැටියට. අන්න එතකොට තමයි අර සක්කා ඒ කියන්නේ ඔය පංච උපාදානස්කන්ධය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔන්න ඔය ගොඩ ස්කන්ධ ගොඩ මමයි කියලා ගන්න හේතුවක් නැති බව පුදුමයි දකිනවා. තව මහත්තයා. ආනෝක නොදන්නාකම මෙච්චර කාලයක් ඔක ගත්ත තැන රැවටිලා හිටියා. ඒක රැවටිීමේ සද්ද දුකද්ද? රැවටීමක් දුකක් තමයි. ආ එහෙනම් පංච උපාදානස්කන්ධයක් සකස් වුණා ඒක දන්නේ නැහැ කියන්නේම දුකක් හටගෙන තියෙනවා. ඔබ දන්නේ නැති දැනම අන්න රැවටිලා ඉන්නවා කියන්නේ ඔබ ඉන්නේ දුකමයි. ආ අන්න ඒක තමයි මේ කෙටිම මම මේ කිව්වේ. එතකොට බලන්න ආ දැන් ඔබතුමිය ඔක දකිනකොට ඔබතුමිය දකිනවා එළියේ මොකක් වුණා මේ හැදෙන ටික නම් මේක ඇතුලේ හැදෙන්නේ. මේක කාටවත් හම්බ වෙන්නේ නැහැ. හරිද? මේක නවත්තන්නත් බැහැ. මෙච්චර කාලයක් එළියේවට හොඳයි නරකයි සැපයි දුකයි ප්‍රියයි අප්‍රියයි කියලා ගැටිලා ගියේ ඔක්කොම හෙන්න පට්ට මුලාවක අහු වෙලා ඉඳලා තියෙන කියලා තේරෙනවා. තේරෙනවා. මේක එහි ප්‍රශ්නයක් නෙවෙයි මේක මෙතන ප්‍රශ්නයක්. කියන ඔබතුමිය දකිනවා. අන්න දකින්නකොට ඔබතුමිය එතන නැහැ. අන්න ඒකයි ඔබ ඉන්නේ වෙලාවේ අවබෝධය. ඔබතුමිය දකින මේ වෙන සිද්ධිය වෙන්නේ කොහොමද? එතකොට ඔබතුමිය දකින්නේ මොකක්ද? පංච උපාදානස්කන්ධය කට ගන්නවා පෙරණු දිවි. ඒක නිවිද්‍ය අන්න අනිත්‍ය දුක්ඛ පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනන්තමය උත්ති දකිනවා. ආ මේක මම කියලා ගන්නත් බෑ මගේ කියලා ගන්නත් බෑ මගේ මගේ කියලා ගන්නත් බෑ මේක ඒතරම මහත්තයා චුට්ටක් එතකොට මහත්තයා මම දැන් ඔය පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍ය දකින්නකොටම මට හිතෙනවා මේක දකින්න කෙනෙකුත් නෑ මේ මේ දකින්න හිතකුත් නෙවෙයි මේක දකින්නේ මේ හේතුඵල ධමයක් මේක වෙන්නේ කියන එකත් මට තේරෙනවා මහත්තයා එතනදී අන්න ඒ කියන්නේ ඔතන නෑ ඒව ගන්න යන්න එපා. ඒ කියන්නේ ඔබතුමිය ඔක දකින්නකොට ඔබතුමිය ඉන්නේම අවුලයි වෙන මොකුත් හිතන්න දෙයක් නෑ. අර විදිහට හිතන්න දෙයක් නෑ. ඒ කියන්නේ ඔබතුමී සාදු සාදු. ඔබතුමී ඔක දකින්නවා කියන්නේ මේ වෙන සිද්ධිය මෙන්න මෙහෙම දෙයක් මෙතන වෙන්නේ කියලා දකින්නකොට ඔබ එතන නැහැ. ඔබ ඉන්නේ දකින්න. එතන නැහැ. ඔබ ඔබ ඉස්සර ඒක දන්නේ නැති නිසා ඔබ ඒක මම කරගෙන ගියා. මට හිතේ මට හොඳටම ඇහුණා මම දැක්කා උක ඔන්න බලන්න ඕනේ ගිය ගමන. <laughs> දැන් මේ මෙහෙම දෙයක් මෙතන සිද්ධ වුණේ දැන්. ආ මේකට මේක මෙතන මේක මේක ඇත් මේක තුල හටගන්න මේ මේ කතන්දරේ ඔබතුමිය දකින්නකොට ඔබ එතන නෑ. ඔබ ඉන්නේ අවබෝධය තුල. අවබෝධයෙන්. ඒ කියන්නේ ඔබ ওই පංච උපාදානස්කන්ධේ මමයි කියලා ගන්නෙ නෑ. මේ පංච උපාදානස්කන්ධය තුල හටගෙන ආරම්භ දේවල් මගේ කියලා ගන්නෙ නෑ. ඒක මගේ ආත්මය කියලා පනවන්නත් බැහැ. ආ. ඒක ඔබතුමිය දකින්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධයේ අනිච්ච දුක්ඛ ඇත්ත දකින්නවා. ඇත්ත ඇති හැටියෙන් දකිනවා. ඔව්. ඒකයි දකින්නේ. හරිද? හොඳයි මහත්තයා. ඔව්. ගොඩාක් හොඳයි මහත්තයා ගොඩාක්. ඔයගේ පොඩි පොඩි හරි ගැටලු ආවොත් කතා කරන්න. හරි? මම ගොඩක් කලින්ද මහත්තයාගේ මේ දේශනා අහන්න අලුතින් ධම්මත් කතා කරනවා. ඉතින් මහත්තයා ගොඩාක් දෙයක් ගොඩාක් දේවල් මේ ගත්තා ඔබතුමාගෙන්. ඉතින් උන්ටාට ගොඩාක් ඉතින් මේ විදිහට ධර්මයේ කාටත් බෙදා හරිනවට ඉතින් ස්තුතියි මට කතා කරන්න. එතකොට බලන්න දැන් ඔබතුමීට ওই ටික කොහොම තේරෙනකොට ඔබතුමිය ටික ටික ටික ටික අර දූපු ගමන නතර වෙලා නැද්ද දැන් මේ වෙනකොට නතර වෙනවා නතර වෙනවා මහත්තයා මේක මට දැන් මෙතනම මෙතනම තමයි ජීවිතය කියලා හිතේ ජීවිතයක් කියන එකත් ඇත්තටම නැති වුණා නමුත් මෙතනම තමයි මේ හැම වෙලේම ගැවසීගෙන ඉන්නේ මේක මේ අමුතු මේ අමුතු නිවීමක් තියෙනවා මෙතන කියන්නේ ප්‍රබාස්වර වෙනවා හිත ටික ටික ඔන්න ඕක තමයි වෙන්න ඕනේ ඔන්න උත්තර ටික දැන් හම්බ වෙනකොට දැන් පේනවා නේද වැඩේ හරියටම හරියි මේකම තමයි කරන්න ඕනේ කියලා. හරියටම හරි. මේක කාලයක් මහත්තයා දැන් බම්බන් නෙවෙයි සිවිල් කාලේ ඉඳලා එන ගමනක්. ඉතින් එක තැනක් හිර වෙලා හිටියා. මම ඉතින් හිතුවේ මේ මෙතන වැඩක් නෑ මේක කියලා අතහැරලා දැම්මා. දැන් නැවත නැවත ආපහු ඉතින් ඉදිරියට යනවා. ඉතින් මේක තමයි ධර්ම දේශනා කරපු බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මේක තමයි කියලා දැන් තේරෙනවා හරියට හරි කියලා. හරි හොඳයි හොඳයි හොඳයි. මොනවා හරි ගැටලුවක් આવුත් වගේ සීටි හොඳයි හොඳයි හොඳයි තෙරුවන් සරණයි හොඳයි මහත්තයා තෙරුවන් සරණයි තෙරුවන් සරණයි